හොඳයි සීලු දෙනාටම තෙරුවන් සරණයි. අපි දැන් සූදානම් වෙන්නේ ඊළඟට කරන්න තියෙන පරියංක භාවනාව ගැන දැනුවත් වෙන්න. පරියංක භාවනාව කියනකොට ඒ අපි ඉඳගෙන කරන භාවනාව තමයි එයින් කියවෙන්නේ. ඒකෙත් අපි බලාපොරොත්තු වෙන්නේ අර වගේම සරල දෙයක්. අපි සක්මන් කරද්දී අපි සිහිය පිහිටෙව්වා අපේ ගමනට. ඒකෙදි අපි යොදාගත්ත සිහිය පිහිටවන්න ක්‍රමයක් මම දැන් නිදාගෙන නෙමෙයි මම දැන් ඉඳගෙන නෙමෙයි මම දැන් මේ සක්මන් කරමිනුයි එහෙමත් නැත්නම් ඇවිදින ගමනුයි ඉන්නේ කියලා අපි උපකල්පනයක් ගත්තා. අපි ඒ අනුව සිහිය පිහිටෙව්වා. පරියංක භාවනාවේදී මතක් කරලා දෙන්න තියෙන්නේ ඒ දේමයි. අපි එක තැනක වාඩි වෙලා වාඩි වෙනකොට මේ කයට ගොඩක් දුක් දෙන ඉරියව් භාවිතා කරන්න එපා. tamunට පහසු ඉරියව්වක් තෝරාගෙන වාඩි වෙන්න වාඩි වෙලා ඒ ඉරියව්ව බොහොම හොඳට සමබර කරගන්න. පැත්තකට ඇලවෙලා එහෙම ඉස්සරහට බර වෙලා ඒ වගේ ගති නැතුව බොහොම සමබර කරගන්න. මොකද අසමබර භාවයෙන් සමහර විට වේදනාදිය උපදින්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ භාවනාවේ මූලික උපදෙස් පෙන්වා දෙද්දී පෙන්වා දෙන්නේ උජුං කායං පනිදාය මේ කය ඍජුව තියෙන්නට ඕන. ඒ ගැන අපි සැලකිලිමත් වෙනවනම් බොහොම වටිනවා. ඒ කෙටියෙන් මතක් කළේ මේ අපි ඉඳගන්න ඉරියව්ව ගැන. ඒ කරුණු ටික හරියට සැලකිල්ලෙන් බලලා අපි ඉඳගත්තායින් පස්සේ අපිට ආයි කය සැරින් සැරේ සොලවන්න සකස් කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ කය සොලවන එක භාවනා උපදෙස් දෙනකොට කියනවා ඒ වැඩේ කරන්නට එපාය කියලා. කය සෙලවීම කරන්නට එපාය කියලා. අධික වේදනාවක් මතුවෙනවා නම් තමුන්ට දරා ගන්න බැරි නම් ඒ අවස්ථාවේදී බොහොම සිහියෙන් ඒ ඉරියව් මාරු කරන්නටය කියලා උපදෙස් දෙනවා. අර විදිහට පිළිවෙලට ඔය ඇත්තෝ සමබර වෙලා වාඩි වුණොත් ඔය ඇත්තන්ට මේ කය එහෙම සොලවන්න නවන්න කරන්න ඕන කමක් ඇත්තේ නැහැ. ඒ ඉරියව්වේම තියෙන සැපය දැනෙන්න පටන් ගන්නවා. සැප සහගත ඉරියව්ව. අන්න එතකොට අර සක්මනේදි කළා වගේ සිහිය පිහිටවන්න මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියන එක. එහෙමත් නැත්නම් මම දැන් මෙතන. ඔයයන්ට හොඳට මේක තව පැහැදිලි කරගන්න පුළුවන්. මම දැන් මේ ඇවිදින ගමන් නෙමෙයි ඉන්නේ. මම දැන් මේ නිදාගෙන නෙමෙයි ඉන්නේ. මම දැන් මෙතන මේ ඉඳගෙන ඉන්නේ. මේ ඉරියව්වට සිහිය පිටවන්න. ඒක අමාරු දෙයක් නෙමෙයි. මම ආයෙ මතක් කරන්න. තමුන් හොඳට පහසුවෙන් වාඩි වෙලා කය ඍජු කරගෙන කය සමබර කරගෙන ඒ කයේ පහසුව අත්විඳින ගමන් බලන්න මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියලා. එහෙමත් නැත්නම් මේ ශරීරයේ ඉරියව්වට සිහිය පවත්තා. තවත් පැහැදිලි වෙන්න ඔයත්න්ට හිතන්න පුළුවන් මම දැන් ඇවිදින ගමන් නෙමේ ඉන්නේ මම නිදාගෙන නෙමේ ඉන්නේ මම දැන් මෙතන ඉඳගෙනයි ඉන්නේ කියලා. මෙන්න මේකයි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන දේ. මෙහෙම කරගෙන යනකොට අතිරේක ලාභයක් විදිහට අර සක්මනේදී වගේ සමහරුන්ට මේ උඩුකයේ සිද්ධ වෙන ආනාපාන සතිය දැනෙන්නට පුළුවන්. දැනෙන්නේ නැත්නම් බලන්න යන්නත් ඕනේ හොයන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනෙනවා නම් ඉහළට ගන්න උස්ම මේ ඉහළට ගන්න උස්මයි කියලා දැනගන්න. පල්ලෙහාට හෙළන හුස්ම මේ පහළට හෙළන හුස්මයි කියලා දැනගන්න. හරියට අර සක්මන් කරද්දී වම තියෙනකොට වම කියලා දැනගත්තා වගේ. දකුණ තියෙනකොට දකුණ කියලා දැනගත්තා වගේ උඩට ගන්න හුස්ම රැල්ල උඩට ගන්න හුස්ම රැල්ලක් කියලා දැනගන්න පල්ලෙහාට හෙළන හුස්ම රැල්ල පහළට හෙළන හුස්ම රැල්ලක් කියලා දැනගන්න. ඒ අමතර කාර්යයක්. ඒක වැටහෙන්නේ නැත්නම් අපිට ප්‍රකට වෙන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක නම් ඒකට සතිය පවත්වන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා. මම දැන් මෙතන කියලා සතිය පවත්වන්නේ සතිය මේ ඉරියව්වට පමණක් සීමා කළත් හොඳටම ඇති. මං හිතනවා ඔයත්න්ට මේ කාරණාව වැටහෙන්නට ඇති කියලා. තව කාරණාවක් මතක් කරලා දෙන්න කැමැති මෙතන ඒලාම් එකක් තියලා තියෙනවා භාවනා කාලයේ අවසන් වුණාම ඔයත්තන්ට සීනුනාදයක් ඇසෙයි. එතකොට ඔයත්තන්ට පුළුවන් භාවනාව නවත්තන්න නවත්තලා ඒ කාලසටහනට අනුකූලව වැඩ කටයුතු කරගෙන යන්න. හොඳයි. දිරුවන් සරණයි.